මේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අටවෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡාව සඳහා වෙලා පැමිණලා තියෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් වැඩේ පටන් අරගනිමු. ඒ අතර වාරේ වෙන ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. එතකන් චන්දන මේ ප්‍රශ්න ටික සභාගත කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් වැඩිමි වැඩිමි ආනාපාන සතිය දිනෙන් දින වරන් ඇට දෙන මේ දින 8 තුල කියලා දිනෙන් දින වැඩි දියුණු විය සිතේ හා කයේ ප්‍රනීත භාවයන් වෙනුවට වෙනදාට වඩා අත්විනි නාසිකාග්‍රය ළඟ සූක්ෂම ඇන්ටනාවක් සුතර කරන හා සුතර වන තත්ත්වයක් බඳු විය උඩුකය ඉදිරියට නැමී යාම යාමත් එහෙ මෙහෙ පැද්දෙන ගතියත් වම්පස පපුව කිරිදුවන ගතියක් තිබින අනව අනවරත වායු ධාරාවක් ඇතුළටත් පිටතටත් යන උණුසුම සිසිලස වෙනසක් සම්මුති වශයෙන් කොටස් තුනකට බෙදා බැලීමේදී ආස්වාසේ මුල් කොට සහ ප්‍රස්වාසයේ අග කොටස පහසුවේ නිරීක්ෂණය වන බවත් මැද කොටස තරමක් අසීරුවත් ඊටා සුවයක් ලබා දෙන තැනක් බවත් ආස්වාසේ අග ප්‍රස්වාසේ මුල අල්ලා ගැනීම ඊටා අපහසු වූවා රූපමය තොරතුරු වේදනාවක් වශයෙන් දැනුනේ සියලු දැවිලි තැවිලි අතර විශේෂයෙන් වම්පස පපුවේ වේදනාවකි ආනාපානයේ සම්පූර්ණ චිත්‍රයේ ඉදිරියේ දුක දැන ඉදිරියේදී දුක සමායන තනන්තේ වචනේ පැහැදිලි නැහැ ඉදිරියේදී දැනගත හැකි වෙයිද වගේ හැඟීමක් තමයි මට තේරෙන්නේ ඉන්පසු ඇතිවන සිතා ධර්මතා කෙබඳු දැයි දැන ගැනීමට උද්‍යෝගයෙන් භාවනාව දිගටම කරගෙන යාමට උත්සාහ කරමි ඔබ වහන්සේට මේ මඟ කියා දුන්නාට පින් සිදු වේවා. හොඳයි ඒක ප්‍රකාශයක් විතරයි උනන්දු කරන සුළුයි අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ යෝගාවචරයා අන්ධයෙකු බීරකු ගොනුවකුසේ ඉන්න එසේ බේරෙන්න බැරි නම් මලමිනියක් වගේ හෝ ඉන්න කියලා. සම්මුති ජීවිතයට මෙය ගලපා ගන්නා හැටි පහදා දෙනමින් ඉල්ලමි. පොඩ වයසට ගියාම උතේට තමයි යන්නේ. ඇස් දෙක පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, දැඟලුවාට වම තිනකොට දකුණ යන්නේ. ඉතින් වයසට ගියාම ඕක තමයි තියෙන්නේ. නිකන් වයසට ගියා වගේ පොඩ හිතලා බලන්න. එතකොට උතන තමයි මලබිනියක් වගේ තමයි. කැමැති වුණත් අකමැති වුණත් ඔය පුළු පුළුවන් පුළුවන් කාට බැරි දෙයක්වත් නැහැ බැරි කාට පුළුවන් දෙයක්වත් නැහැ තමයි බුදුහාමුදුරු කියන්නේ ඔකට පුරුදු වෙන්න දෙයක් නැහැ ඔතන තමයි යන්නේ කොහොම කරත් ගිය කෙනෙක් දිහා බලලා ඒ මාසෙට මොනවාර කිව්වා මට අහුණා කියලා කියන්නේ මට අහුණා එච්චර තමයි ඇහින්නේ. මතකත් නැහැ. ඒක නිසා ඕක දන්නේ නැති එකක් නෙවෙයි ඒක තියෙන එකක්. හතර මහා පුත්‍රජානන්සේ අපිට කියලා තියෙනවා මෙවුවා දේව දූතයෝ කියලා. හොඳට වයසට ගිය කෙනෙක් අසුර කරන්නේ. මලවිනියක් බලන්න. බලනකොට මේකත් එකයි මේකත් එකයි මේකයි වගේ නම් එකත් එකයි කියලා සංසන්දනේ යනකොට ප්‍රායෝගිකව පණිවිඩය හම්බ වෙනවා. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංස්කාර පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. අනිත්‍යානුක ක්‍රියා සංස්කාර වලට ආයත් නැතිද? ඒ ඇත්තට මේ සංස්කාර පැහැදිලි කරන්න ඉස්සෙල්ලා රූප වේදනා සංඥා පිළිබඳව අවබෝධය අනුව තමයි සංස්කාර පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් මේ කියන කෙනාට ආනාපාන වටනකොට කොහොමද රූප වැටෙන්නේ නැත්නම් වේදනා වැටෙනවද කියලා ඒවා කිව්වොත් නම් මට කියලා දෙන්න පුළුවන්. ඒක වැටෙන්නේ නැති කෙනාට අර කල්ලනික අමාරුයි. ඒ වගේම ඒක විතර පටන් අරගත්තොත් ගාම කුඩා ළමයෙකුට ඝන බල සාන්ද්‍ර ආහාරයක් දුන්නා වගේ බඩරක් වෙනවා. ඒක නිසා ඒ කියන කෙනා කියනවා නම් මට රූප වැටෙන්නේ මෙහෙමයි, වේදනාව වැටෙන්නේ මෙහෙමයි කියලා සංස්කාර සංඥා වැටෙන්නේ මෙහෙම කියලා ඒ ටිකෙන් මට කියලා දෙන්න පුළුවන්. මට දැනගන්නත් පුළුවන් මෙන්න මේකයි මේ අහන්නේ කියලා. එහෙම නැතුව චීන චීන දේවල් ඉගෙන ගන්න මේ රිට්‍රීට් එකේදී අපිට කරන්න බෑ. අපිට දෙයිත්‍ත්‍ය කරන්න පුළුවන් වෙන්නේ මේ වැඩමුළුවකදී සතිය පිහිටවන එක විතරයි. අරව ලැබෙන අමතර නමුත් ඒවා මේ සංකරතා පිළිබඳ, පරිලවිල පිළිබඳ හේතු කරගන්න එපා. ඒ නිසා දැනගන්න කැමති නම් මේ ප්‍රශ්න දීපෙකනා තමයි දැනට පරියන්කේදී හෝ සක්මණේජෝ රූප වැටෙන්නේ මෙහෙමයි. වේදනා සංඥා වැටෙන්නේ මෙහෙමයි කිව්වොත් මම මේ වචන ටික පාවිච්චි කරලා උත්සාහයක් කරන්න සංස්කාර කියලා දෙන්නේ නැත්නම් අමාරුයි අතරමැදදී එක පාඩේ වගේ ගැඹුරු මාතෘකාවක් ඒකවරම මේ මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක විශ්ල කරන්න. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් මේ අද අපි උඩදී යවුව පහන් කනුව ධර්මදේශනාවක් 195 නැත්නම් පටිච්චසමුපාදයේ අංක 16 කියලා කිව්වේ. ඒක මේ චන්ද්‍රගෙන් ඊළඟන්නේ ඒක අහන්න ඒකේ ඒකම තමයි සාකච්ඡා කරන්නේ. සංස්කාර කොටස විතරයි. එනිසා මේ ප්‍රශ්න කරු ඡන්ද නම් වෙලා අද උදේ හපු බණපටිය කොපියක් කිල්ල ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී යෝගාවචරයට එන සිතුවිලි මෙනෙහි කිරීමෙන් ඉවත් කළ යුතුද? මෙහි අදහස යෝගාවචරයාද රහතන් වහන්සේද එන සිතුවිලි ඉවත් කරමින් අරමුණු නොගෙන සිටීමෙන් ආයසරක් කියන්නේ පිළිචුදු නැහැ මොකද්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී යෝගාවචරයාට එන සිතුවිලි මෙනෙහි කිරීමෙන් ඉවත් කළ යුතුයද? මෙහි අදහස යෝගාවචරයාද රහතන් වහන්සේට එන සිතුවිලි ඉවත් කරන අන්දමට අරමුණු නොගෙන සිටීමද? අදහස් දෙකක් සමාන්තර වුණාට අදහස් දෙකක් පැටලවගෙන තියෙන්නේ කෙසේ නමුත් මේක හිතලා තියෙනවා මෙනෙහි කරන්න ඉවත් කරන්න කියලා නෑ මෙනෙහි කරනවා කියලා කියන්නේ ඉවත් කරනවා කියන එක නෙවෙයි මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ හිතවිල්ලට ඵලයන් කියන්නේ නැහැ එන්න කියන්නේ නැහැ ආනාපානේ බලන්න බැලුව හිතවිල්ල තියෙනවා හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරනවා ඒකේ හිතවිල්ලට ද්වේෂයෙන් කරන එකක් නෙවෙයි ඒ නිසා ඒකේ පටවිනි වැරද්දක් එතන තියෙනවා දෙවෙනි එකේදී රහතන් වහන්සේ යෝගාවචරය වගේ අරමුණ නොගෙන සිටීමට කටයුතු කරනවාද කියලා මතයක් ප්‍රකාශ කරනවා රහතන් වහන්සේට ඕනනම් පුළුවන් අරමුණක් එන්න ඇරලා නොකෙලිසි ඉන්නත් එහෙනම් අරමුණ නොගෙන නිකන් ඉන්නත් පුළුවන් ඉතින් ඒ නිසා මේ මේ දෙකම පැටලිලා තිනවා උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ ආස්වාස් ප්‍රසවාසී මෙනෙහි කරනට හිතේ මෙනෙහි කරලත් බලන්න නොකරත් බලන්න ඒ දෙකෙන් වැඩි සතිය පිටවන්නේ කොයි එකද ඒක තමයි Tamanne කරපෙන්නේ ඒ වෙනතෝ කාට හරි පොදුවේ කියන්න බෑ මෙන්නේ ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ එතකොට ඔක්කොම මෙනෙහි නොකරන්න කියන්න බෑ දෙකම කරලා බලන්න දෙකම ආර්ය පරිශීලනයට වැටෙන්නේ මෙනෙහි කරනකොට සතිය දියුණු වෙනවද? නැත්නම් නොමෙනෙහි කරනකොට සතිය දියුණු වෙනවද කියලා කරලා ඒකේ ආස්වාද ආධිනව සලකන්න හානියක් නැහැ. ඒ නිසා තමන්ම කරලා දැනගත්තොත් ඒක තමයි වඩා හොඳ. දෙකේම වෙනසක් නැහැ. අවසර ගෞරවනීය ස්වාමින් වහන්සේ ආර්ය තුෂ්ණීම් භාවය යනු සතියෙන් වරහන් ඇතුළේ තියෙන සිහියෙන් කියලා ගත කිරීමයි පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. ත්වන් තරමයි. එක පැත්තක් එහෙම තමයි. ආර්ය තුන්දීන් භාවය කියනකොට දෙතිස් කතාවෙන් වැළකීම කරනවා නම් අපිච්ච කතා වගේ දස කතා වස්තු වලින් පමණක් බේරගෙන අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විදි ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා ආදී ඒ ධාර්මික කතාවක් කරනවා නම් කරන්න ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ද්වේමේ භික්කවේ සම්නිපතිදානම් වූ භික්ඛවේ භික්ඛෝ ද්වේමේ කරණීයං ධම්මී වා කතා ආර්යව තුන්නි භාව කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්ය තුෂ්ණි භාවයට යන ධර්ම කතා කියන්නේ ඔය කියපු දස කතා ඒ කියන්නේ දෙතිස් කතාවෙන් වැළකෙනවා ආධුනිකය කරන දේ කතා නොකර ඉන්න තියෙන හැටි බලනකොට තේරෙනවා ඒ නිසා අවස්ථාවේ හැටියට ඒකේ අර්ථය දී ගන්න ඕනේ කෙසේ නමුත් කතා කරනවා කියලා කියන්නේ හිත ඇවිස්සෙලක් ඉතින් තැම්පත් කරන එක නම් බලන්න ඕන කතා කරන තැන නොඉන්න කතා නොකර ඉන්න එතකොට තැම්පතුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පාරේ ගමන් කරන විටද සක්මන් භාවනාව මෙනෙහි කරමින් යන අවස්ථා තිබෙනවා. පාවාහන් යුගලක් පැලඳගෙන සිටින නිසා යටිපතුල බිමට ස්පර්ශ නොවන නිසා එවැනි දෙයක් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් දැයි පැහැදිලි කර දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. ත්වන් සරණයි. එතකොට ඇවිදිනකොට සක්මනක් වශයෙන් නොකර ගියොත්ද සතිය වඩා පිහිටවන්නේ සිරෙප්පු දාගෙන තාරපාරක හරි කමන්නේ යනකොට සතිය පිහිටෙව්වොත්ද සක්මන මෙනෙහි කරොත්ද සතිය පිහිටවන්නේ කියලා Tamanට සතිය පිහිටවන්න මොකද්ද හේතුඵල වෙන්නේ එච්චරයි. ඒක නැතුව වෙන ෆෝමියුලා එකක් නැහැ. වැලිම් පැලිපොලෝක සපත්තු සිරෙප්පු නැතුව තියනවා හොඳයි. එහෙම බැරි නම් සිරෙප්පු දෙකක් දාගෙන හරි හොඳයි. තාරපාරේ හරි හොඳයි. සම්පූර්ණ අංග සම්පූර්ණ එක හම්බෙන හොඳ නැත්නම් ඊගාවේ කරන්න. දෙකේදීම සතිය පිටවන්නේ සීයේ එළඹ සිටින්නේ කොයි தත්ත්වෙද කියලා බලනවා මිස ওই පිට රාමුවේ මොකක්වත් නැහැ. සක්මන් කරන්නේද නැත්නම් සක්මන් නොකර යනවාද ඒක නෙවෙයි. කොයි විදිහට පිළිපැද්දොත්ද සතිය වැඩේ. ඉසලයි කිව්වාගේ ආනපාන කරනකොට හිතවිලිත් එක්ක මොකද කරන්නේ? දෙකම කරලා බලන්න. කිසිම පවක් නැහැ දෙක එකකවත් පවක් නැහැ. දෙක කරනකොට වඩා හොඳ ඒක තේරෙයි. ඒක සඳහා කර බැලීමමයි මේකට තියෙන දේ. ඒකට වෙන අඩුපාඩුවක් මට පේන්නේ නැහැ. කරබල්ලා උත්සාහ කරන කිසිම අඩුපාඩුවක් පේන්නේ නිසා දෙකම කරලා බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය හා සිහිය යන්න දෙකක්ද මේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සත්‍ය කියන්නේ සිංහලෙන් සිහිය මේ සති කියන්නේ පාලියෙන් සිහිය කියන්නේ සිංහලෙන් දෙකම එකම වචන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා කටයුතු කරන විට හිතට එන සිතුවිලි දැනගන්නවාද තරහ හිතක් රාග හිතක් වශයෙන් එවිට ඉන් ඈත් වෙන්නට අපට උත්සාහයක් යෙදෙන්න පුළුවන් කියා හිතෙනවා. ඒ චිත්තානුපස්සනාවක් වන්නේද කරුණාවෙන් පහදා දෙන සේක්වා. වාක්‍ය තුන තුන් පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. එදිනදා ජීවිතයේදී හිතවිලි ගැන කටයුතු කරන්න කොහොමද කියන එක පළවෙනි ප්‍රශ්නේ. ඒකත් වර්ණනා කරලා තියෙන්නේ පැහැදිලිකම වෙන නිසා පළවෙනි වාක්‍ය විතරක් කියවන්නේ එතකොට තේරෙනවා ඒකෙම පළවෙනි පළවෙනි වාක්‍යය. සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා කටයුතු කරන විට හිතට එන සිතුවිලි දැනගන්නවාද? ඒක ගලපෙන වාක්‍යයක් නෙවෙයි සිතුවිලි දැනගන්නවාද නැද්ද කියලා අහනකොට දැනගත යුතුද නැද්ද කියලා හෝ එන තමයි දැනෙනවා ඒක හොඳ නරකද කියන මිසක දැනගන්නවාද කියන එක බොහොම පැහැදිලි නෑ මේ ප්‍රකාශය. දෙකේදී එහෙම දැනගත්තොත් ඉවත් කරන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම මේ දැනගන්න ඉවත් කරන්න නෙමෙයි. ඒක බොහෝම යෝගාචර වර්ධ ගන්න එකක් මෙනේ කරන්නේ හිචිලි ඉවත් කරන්න කියලා හිතනවා. නැත්නම් රාගය දැනගන්නේ රාගය ඉවත් කරන්න කියලා හිතනවා. මොකට ඉවත් කරන්නේ? රාගය මගේ නෙවෙයි නං. මගේ ආරාධනාවකින් තොරව එනවනම් ආපෝව දන්නවනම් ඉවත් කරන්න දඟලන්න යෑමෙන් ද්වේෂය පහළ වෙනවා. එතකොට කැහි ගෑනේ දීලා ඔටු ගෑනේ ගත්තා වගේ රාගේ නැති වෙයි ද්වේෂයයි එනිසා මේ මෙනෙහි කරන්නේ හෝ ඒකට මූණ දෙන්න එක ඉවත් කරන්න නෙවෙයි ඇති ඇටි දැනගන්න. ඊට පස්සේ තුන්වෙනි එක තවත් ප්‍රශ්නයක් නගනවා. තුන්වෙනි වාක්‍යයේ ඒ චිත්තානුපස්සනාවක් වන්නේද? චිත්තානුපස්සනාවක් වෙනවා පළවෙනි වාක්‍ය දෙක හරියට පිළිගත්තොත්. එහෙම නැත්නම් මේ මම එනේනක මෙනෙහි කරනවා මෙනෙහි කරන්නේ රාගේ දුරු වෙන අයින් කරන්න වගේ අදහසක් තියෙනවනම් ඒක නෙවෙයි චිත්තානුපස්සනාව කියන්නේ ඒක භාවනාවකුත් නෙවෙයි ඒක ද්වේෂය වැඩිවීමක් චිත්තානුපස්සනාව කියන එක ඊයේ ධර්මදේශනකට ආයශරයක් අහන්න අවකන් දෙන්න. තියෙනකොට තියෙන බව දැනගන්න එක විතරයි කියන එක. මෙන්නේ කළා හෝ නොකර ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉවත් කිරීමේ අදහස එනවනම් ඒ කියන්නේ මේ වික්කුණුපස්ස සූත්‍රය තේරුම් ගන්න නැහැ. අපිට ඕනේ ඉවත් කරන්න අපිට ඕනේ ඒක ඇති හැටි දැනගන්න. අවසරයි ගෞරවතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යද්දී සතිය හොඳින් පැවතුණා. කෙටි පියවර තබමින් සක්මන වේගවත් කරමින් පාය එස වෙන බව ඉදිරියට යන බව බිම තබන විට තද ගතිය විලුඹේ සිට ඇඟිලි දක්වා පැතිරීමට සමා වෙන ඇඟිලි දක්වා පැතිරීම හොඳින් මෙනෙහි කරමින් පැය භාගයක් පමණ භාවනාවේ යෙදුණා. එවිට සිත ඉතා සැහැල්ලු වුණා. එකඟභාවයක් දැනුණා. වෙනදාට වඩා භාවනාව සාර්ථක බවක් හැඟුණා. මෙසේ පියවර වේගවත් කිරීම භාවනාවට පටහැනිද අනුග්‍රහයක්ද? කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝාෂය පතමි. වාක්‍ය භාවනා කියන එක සතිය කියන වචනේ දාලා ආයෙ ලියලා බලන්න. ඒකල බලන්න. මෙනේ මේ විදිහට ඉක්මන් කරන එක සතියට අනුග්‍රහයක්ද සතිය කැඩෙන එකක්ද කියලා භාවනා කියන වචනේ නිසා මේ සම්පූර්ණ ප්‍රකාශය පටලවාගෙන තියෙන්නේ. භාවනා කියන වචනේට සතිය දාලා බලන්න ඉක්මන් වෙලා යනකොට සතිය පිටවන්න ලේසිද? හිමීට යනකොට සතිය පිටවන්න දෙකම කරලා පැහැදිලි සතිය වැඩෙන ක්‍රමයක් කරන්න. එහෙම නැතුව වේගින් යන්නයි කියලා හෝ එමෙහිට යන්න කියලා හෝ නැත්නම් ඉස්ලාම් ප්‍රශ්න කියන විදිහට ආනාපානයත් එක්ක හිතේනොට මෙනේ කරන්නද නැත්ද කියලා හෝ එහෙම නැත්නම් ඊට පස්සේ ප්‍රශ්නදී කියන විදිහට ගමන් යනකොට මම සක්මන වශයෙන් යන්නද නැත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ තුන් අවස්ථාවේදී සතිය වැඩින්නේ කෝකෙදීද ඒක කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දින දෙකේදී පරයන්ක භාවනාවේ යෙදීමට ඉඳගෙන ඉරියව්ව මෙනෙහි කොට මම දැන් මෙතනට සිත යොමු කළ වහාම සිතවිල්ලක් හට ගැනී ඒ හටගත් බවට සතිය යෙදුනි. සතියේ මේ දෙස බලා සිටින විට සිත ක්‍රමයෙන් එකඟතාවයකටපත් වෙමින් ආනාපාන වැනි කීපයක්ද වරින් වර මතුවෙමින් හිත කඩින් කඩ එකඟ වෙමින් පැවතිනි. චිත්ත ඒකාග්‍රතාවයට පත්තිය. සමා වෙන චිත්ත ඒකාග්‍රතාවයට පත්තිය හැකි බව විශ්වාසය. මේ සති බලය විසින් ඉදිරියට යාමක්සේ පිණි කාරුණික උපදෙස් දෙන්න. කරලා බලන්න ඒ විදිහට ඉඳගත් ගමම අරමුණටත් හිත නොයොදා හොඳට හිත නිදි පැත්තට වැටලා පුරුදු නිදි පැත්තට වැටලා වහාම නිින්ද යන්න වගේ එනනම් නිදි පොළ මාරුලා නිින්ද නොයන්න වගේ මේ දෙක කරලා තමයි බලන්න තියෙන්නේ. එතකොට මේ වැඩේ කරන නිසා ඉක්මනට සතියට සමාධියකට නැත්නම් අරමුණට කිට්ටු වෙනවනම් ඒකට මොන නම කිව්වත් අගේ කරන්න ඕන. මොන නමයි කිව්වත් ඒකට මේ අපි අත්තු දව් දෙන්න ඕනේ, අනුග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා මේකට විග්‍රහයක් අවශ්‍ය නැහැ. ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හොඳයි. මේ විදිහටම මේ අවස්ථානුකූල වැඩ කරන්න පුරුදු වෙන්න. එහෙම නැතුව මේ ක්‍රමයක් ඉගෙන ගන්නයි කියලා ක්‍රමේ පාවිච්චි කරන එක නෙමෙයි වැඩි. වෙලාවෙ හැටියට කලියුත්ත කරලා අවශ්‍ය සත්‍ය සමාධිය දිනු කරගන්න එකයි යෝගාචර සූර වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරගෙන යද්දී වේදනා චලන රිදුම් ඇතිවන අවස්ථාවේදී ඒ පහවනතෙක් බලා සිට ක්‍රමයෙන් එකී தත්වයෙන් ගිනිහි ගිය පසු නැවත ආස්වාස ප්‍රස්වාස භාවනාව මෙනෙහි කිරීම දැනට කරගෙන යන ආකාරය නිවැරදිදයි පහදා දෙන සේක්වා. මේ කරන ක්‍රමයෙන් හොඳට සත්‍ය වැඩෙනවනම් ක්‍රමේණි වැඩි. වැරද්ද නිවැරද්ද දෙවන්නේකට මත කරන්න බෑ. ඒක නම් ප්‍රකාශ කරනවනම් මට මේ කරගෙන යනකොට සත්‍ය වැඩෙනවා. එහෙම නැත්නම් මට මේ කරනකොට සත්‍ය කැඩෙනවයි කියලා. ඒක තමයි අපිට ගන්න තියෙන මිනුම් දණ්ඩ. මම මේ පස්වෙනි ප්‍රශ්නට උත්තර දෙන්නේ මේ කරලා ඔය යන විදිය හොඳයි. පස් දෙනාම අහපු ප්‍රශ්න හොඳයි. නමුත් ඒක හිතනවා පිට කෙනෙක් මේ තේරුම් ගන්න උත්තර දෙනවා. පිට කෙනෙකුට මොනවාක්වත් තේරෙන්නේ නැහැ ওই කියන වචන දෙක තුනෙන්. නමුත් තේරෙනවා මේ කරලා බලන අත්දැකීමට වැඩිය පිට කෙනෙක්ගේ අදහස් කරු කරන ගතියක් තියෙනවා. ඒක හොඳ නැහැ. කරලා බලන එක තමයි කරන්න මේ දෙකෙන් කොයි එක කරන පාපයක් නැහැ. තමන් දෙකම කරලා බලන්න කරලා බලලා වැඩියෙන් සතිය පිහිටවන්නේ වැඩියෙන් සතිය සමීප වෙන්නේ කොයි ක්‍රමයකටද ඒක තමයි හරි ක්‍රමය. ඒක හෙට වැරදින්න පුළුවන්. මේ වෙලාවේ හරියන ක්‍රමයද කියලා දැනගන්න. හෙට වෙනකොට ඒක වෙන එකක්. ඒ විදිහට යා නටන නටන විදිහට පදේ මාරු කරන එක තමයි අපි කරලා කාර්යක්ෂම වෙන්නේ. ස්වාමීන් වහන්සේ අද උදේ ධර්ම දේශනාවේදී විතක්ක ਵਿਚාර වචී සංකාර ලෙස දැනගත් බව ධර්ම ගෞරවයෙන් සිහිපත් කරමි. සමහර විට සිතේ ඇතිවන විතක්ක අනුව වචන පිට කිරීමක් අවශ්‍ය නොවන බැවින් එවැනි අවස්ථා මනෝ සංස්කාර මනෝ සංකාර ලෙස හඳුනාගත යුතුද පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් අය දෙමි. දරුවන් තරණය. ඒක අසාධාරණයි මොකද අහපු පිරිස අඩුයි බණ ගන්න නැති පිරිස අඩුයි ඒ නිසා ඒගොල්ලන්ට මෙතනදී බණ අහන්නයි මෙතනදී ප්‍රශ්න අහන්නයි ධර්මතම තේරෙන්නේ නැත්තම් මේ කරන කාරණාව මේ බර ගානක් විමතියටපත් කරනවා මේ මොකද්ද අහන්නේ කියලා. ඒගොල්ලන්ට විශේෂයක් වශයෙන් දුන බණක් අහන්න දැන් ඒක ගා ගන්නවා හැමතැනම. ඒ වෙලාවේ ඇහුවෙත් නැහැ. දැන් මේ පිරිස අහපු නැති පිරිස ඉන්න තැන ප්‍රශ්න අහනවා. එතකොට මේ පිට අයිතිවාසිකම් වට කතා කරා අපි අපිට අහන්න දෙන්නේ නැත්තේ මොකද කියලා. ලැබෙන කිසි දෙයක් පිළිවෙලට පාවිච්චි කරගන්න ගන්න. ගා ගන්න. එවැනි ප්‍රශ්න ඇවිල්ලා තමයි මේ ප්‍රශ්න බාහක් නැති කට්ටිය පිළිබඳව මම අසාධාරණයක් කරන්නේ. ඒ නිසා ඒක ආයසරයක් ඒ බඩපටි අහන්න. එතකොට මම හිතනවා පැහැදිලි වෙයි කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ මා සක්මනෙහි යෙදෙන විට දැන් දින දෙකක් පමණ වම් පාදයේ තදවීම දකුණු පාදයේ සැහැල්ලුව දැනෙමින් පැවත ඉන්පසු ඇස්වල දැවිලි ගතිය මතුවී ඇසිපිය විනාඩි කිහිපයක් සැලෙන්නට පටන් ගනී. මේ සෑම දැනීමක්ම බර බව, සැහැල්ලු බව, පවන බව, චංචල කම්පන බව පමණක් සැලකමින් නැවත නැවත සක්මනේ යෙදුණෙමි. මේ ඉදිරි පියවරක් යයි සිතමි. උපදේශ පතමි. අහගෙන ඉන්නකොට නම් පේන්නේ ඉස්සරහට යනවා වගේ තමයි. නමුත් ලියලා තියෙන වැරද්දද මන් දන්නේ කියවන වැරද්දද දන්නේ අප්පා කියවපු නිසා හරියට වෙන්නේ ආයෙ කියවන්නේ. ඉන්වත් ස්වාමීන් වහන්සේ මා සක්මනේ යෙදෙන විට දැන් දින දෙකක් පමණ වම් පාදයේ තදවීම දකුණු පාදයේ සැහැල්ලුව දැනෙමින් පැවත ඉන්පසු ඇස්වල දැවිලි ගතිය මතුවී ඇසිපිය විනාඩි කිහිපයක් සැලෙන්නට පටන් ගනී. මේ සතුට මේ සෑම දැනීමක්ම බර බව, සැහැල්ලු බව, තවන බව, චංචල කම්පන බව පමණක් තරකමින් නැවත නැවත සක්මනේ යෙදුණෙමි. මේ ඉදිරි පියවරක් යයි සිතමි. උපදේශ පතමි. ඔව් ඒකයි බලනකොට පිරිසුදු ඇහෙනකොට පිරිසුදු කියන්න පුළුවන්. මේ කට කන නාසය වම් කකුල දකුණු කකුල නැතුව මේ කම්පන බව, චංචල බව, බර බව, හැලු බව, පුපුරු ගහන බව වශයෙන් දැනගන්න එක පැහැදිලිවම හිත පරමාර්ථය දිහට යන්න කරන අනුග්‍රහයක්. ඒ නිසා මේක දිගටම කරගෙන යන්න කියලා උපදෙස් දෙන්න පුළුවන් අනුමත කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී ආස්වාස ප්‍රස්වාස නොදැනී යද්දී ගත සැහැල්ලු බලා සිටීමේදී සිත තරමක් දුරට සැහැල්ලු නොවි පවතී. හිතේ බරගතියක්ද ඇති වේ. එවිට කෙසේ ක්‍රියා කළ යුතු වන්නේ දැයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒක තමයි මේ සූත්‍රය හැමතැනම කියන්නේ ආන ආනපා හොඳට සත්‍යීද්දි හිත පස්ස ගන්න පුළුවන් සහයෝගය නොදී තියෙන්න පුළුවන් ඒ වගේම කය අනුග්‍රහ නොකර දැවිලි දැවිලි ඇති කරන්න පුළුවන් හිත විවිධ අරමුණු දිගේ යන්න පුළුවන් ඒ වෙලාවට මොකක් හරි උපක්‍රමයකින් ආයතර දඟලන හලව දඟලන හිත තැම්පත් කරගෙන අර ගත්ත ගැම්ම දිගේම යන්න ඕන. ඒක සඳහා කළ යුතු උපක්‍රමය මොකක්ද කියලා සර්වඥාන්සේ දේශනා කරන්නේ උපක්‍රම කරන්නයි කියලා කියනවා. කිස්මින්ච දේව පාසාදනීය නිමිත්තේ චිත්තම් පණිදයිතබ්බං කුමක් හෝ ඊට පහදින නිමිත්තක හිත කය හිත තැම්පත් කරගෙන මේ ආනාපානී සංහිඳියාව කඩා ගන්න නැතුව දිගට යන්නයි. ඒකට හැම වෙලාවෙම හිතේ සහයෝගය ලැබෙන්නේ නැහැ. කයේ සහයෝගය සමානට ලැබෙන්නේ නැහැ. ඊට නන්නත්තර වෙන්න හදනවා. ඉතින් ඒ වෙලාවේදී උපක්‍රම කරන්න ඕන. කඩා ගන්න නැතුව අර සංසිඳන ආනාපානට අනුග්‍රහ කිරීම තමයි කළ යුත්තේ. දරු ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව වඩන විට චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වැනි වේදනානුපස්සනාවන් ඒවත් වැඩෙන හැටි පහදා දෙන්න. බුදු සරණයි. මේ බණ කියපු බණ ටික ආය අහන්න. එතකොට ඒක තමයි ඔය දවස් 7 කියලා දුන්නේ. එකින් එකට එකින් එකට යන හැටි. ඉතින් ආයසරයක් ඒක මම හිතන්නේ චන්ද්‍රනාන්ට පොරොන්දුනා හරි ගසලා දෙන්නම් කියලා. ගෙදර ගිහිල්ලා ආයෙත් අහන්න. එතකොට තේරෙයි මේ එකින් එකට එකින් එකට සම්බන්ධ වෙන හැටි. මම හැම බණකදීම පටන් ගන්නකොට ඒක මතක් කරා. ඉතින් ආයෙත් අහලා තියෙන එක්ක වෙලාවේ බුදියාගෙන ඉඳලා. එහෙම නැත්නම් මේ මං කියන භාෂේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් එක සැරෙන් තේරෙන්නේ නැහැ. ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ නැවත නැවත අහන්න සලසන්න. අහනකොට මේ සම්බන්ධතාවය හැම බණකදීම කියලා තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් ඒ බැල්මෙන් අහන්න අහනකොට ප්‍රශ්නට උත්තරය හම්බ වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී කය දෙපසට වැටීම හා ඉදිරියට වැටීම සිදුවේ. මේ විදර්ශනා නොනින් නොවන බවද වැටහේ. කරුණාකර මේ භාවනාවේ අඩුපාඩුවක් දැයි වටහා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට තමයි මේ බවට සතිය තියෙනවා නම් දැන් මම හොඳට ඉරියව සමවරව පවත්වපු වෙලාවේදී අරමුණ දිගේ යද්දී මූල කර්මත්තානේ මේ වෙන දේ ඉස්සරහට යනවා පස්සට යනවා කියන එක පිළිබඳව අවධියක් තියනවාද එහෙම නැත්නම් සතිය කැඩිලා නිදිමත ගතියද වෙන්නේ කියන දෙක කට උත්තරේට නැතුව වෙන දේ පැහැදිලි කරන්න අමාරුයි. කෙලෙස් සහිතවක සිද්ධ වෙන්නත් පුළුවන් කෙලෙස් සහිතව සිද්ධ වෙන්නත් පුළුවන් කෙලස් රහිතව හොඳ විදිහට යනවා ඔතෙන් යනකම් ආනාපානෙ හැසිරෙච්ච හැටි කියන්න පුළුවන්. සතිය හැසිරෙච්ච හැටි කියන්න පුළුවන්. එහෙම අතරමඟ දිගටම සතිය ආනාපානෙ පැවතුනේ නැත්නම් නිදිමතක් වෙලා කියනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න ලිපෙකනා කට උත්තරේ දෙන්න කැමති නම් මේ දේ සිද්ධ වෙන්නේ ආනාපාන දිගේ යද්දිද සතිය පවතිද්දිද එහෙම නැත්නම් හිත තීන මිදරවල කෙලෙස් සහිතවද කියන එක කට උත්තරයට දෙනවා නම් ඒ ටික විග්‍රහ කරන්න පුළුවන්. නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යමු. මාර්ගඵල ලාභියෙකුගේ අවසාන මොහොත සති සම්පජන්නේ තොරව සිදුවිය හැකිද? අචංචා හිමිට අවසාන මොහොතේ එන්නතක් දීමට සිදු වුණේ ඇයි? ඒක මට සාතික කරන්න පුළුවන් තොරතුරක් නෙවෙයි. අපි දන්නේ නැහැ ඒක මොන විදිහට වුණාද කියලා. කෙසේ නමුත් චිත්ත නියාමයකට තමයි වැඩේ වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒකට සති සම්පජඤ්ඤය කියනවද නැද්ද දන්නේ චිත්ත නියාමයකටයි සිද්ධ වෙන්නේ. නිසා ඒ න්‍යාය ධර්මානුකූලව කටයුතු සිද්ධ වෙනවා. මාර්ගඵලයක් ලැබුව කෙනාගේ ධර්ම නියාමයකට නැති කෙනාගේ කර්ම නියාමයට වැඩ කරනවා. මේ කර්ම නියාමයේ සහ ධර්ම නියාමයේ දෙක වෙනස් වෙන්නේ ආර්ය ඥානවලින් ආර්ය ඥානේ ක්‍රියාත්මක වෙච්ච එක නා ධර්ම නියාමයකට යනවා. කර්ම නියාමයේ ඇත්තම ධර්ම නියාමයක් තමයි. නමුත් වෙන කෙනෙකුට එහෙම ධර්ම ආරක්ෂාවක් නැහැ. කර්මානුරූපව සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ධර්මයේ ආරක්ෂාව අසත්‍යව නොදැනුවත්වම හිතා සිද්ධ වෙනවා කියන එක නම් සාතික කළ කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මම මෙතන යනුවෙන් භාවනාව ආරම්භ කර දිගටම කරගෙන යන විට කය සැලවීමට නොහැකි වී දකුණු කකුල හා දකුණු අත නැතු ආසේ දැනිනි. වම් කකුල පොළවට බර වී තිබුණු අතර වම් අත කකුල උඩ තිබෙනු බව දැනිනි. ආනාපානය ඊටමත් සීන් වී ගොස් ආස්වාසේ ප්‍රස්වාසයේ වෙන්කර හඳුනා ගැනීමටද නොහැකි විය. බොහෝ වේලාවක් මෙම தත්වයේම රැඳී සිටියෙමි. පෙර දිනයක මා භාවනා භාවනාව ගැන කළ විස්තරයට සමා වෙන්නේ පෙර දිනයක මා භාවනාව ගැන කළ විස්තරයට ඔබ වහන්සේ සඳහන් කළේ පින තිබෙන බවත් රහත් වීමටද පුළුවන් බවත්ය. ඊයේ රාත්‍රියේ ගැඹුරු භාවනාවේ රැඳී සිටින විට වරින් වර ඔබ වහන්සේගේ එම වචන දෙක සිතේ රැවුදෙන බව දැනුනි. ඒ වරදක්ද හොඳ දෙයක් නොවේද? භාවනාව නතර කිරීමට එපා කිව් නිසා මම දිගටම රැඳී සිටියෙමි. ඉබේ නවතින්නේ නැතුව මම වොමනාවෙන්ම නවතා අවසන් කළේ රාත්‍රී 10ත් පසු වී ඇත ඇතයි සිතාය. වේලාව බලන විට රාත්‍රී 10ය. සමා වෙන වේලාව බලන විට රාත්‍රී 10ට 5ක් බව පෙනුනි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට සුදුසු උපදේශයක් පතමි. මම රාත්‍රී 10 කියනකොට රහත් වී නැතරුණයි කියන එක මට ඇහුනේ නිකන්. එහෙමනම් ඉතින් සාදු කෙනකයි කියන්නේ. නැත්නම් රාත්‍රී 10 වෙලා තියෙන රහත් වීම නෙවෙයි වෙලා තියෙන්නේ ඉතින් යන තාලේ හැටියට අල්ලගෙන යන්න හදනවා වගේ. හැබැයි මං වගේ කවුරු හරි ඉඳගෙන පිටිපස්සෙන් තල්ලු කරන් ඉන්න වෙයි දිගටම මට පෙන්නේ. රහත් වෙනවා, නිවන් දකින්නවා, පින් තියනවා කිය කිය ඉන්න කවුරු හරි අර සද්ද ඇහෙන්න සකස් කරගෙන යන්නේ එකයි තියෙන්නේ. විස්තර ටික හොඳයි. අලුතෙන් අලුතෙන් මේවා සිද්ධ වෙනකොට පුදුම ප්‍රසාදයක් පහළ වෙනවා. නමුත් මේ එකම නැවත නැවත වෙලා නැති නිසා මේක සුද්ධ පවිත්‍ර වෙලා නැහැ, ගොනු වෙලා නැහැ, සංස්කරණ වෙලා නැහැ. ඔක දිගට කරන්නේ කරනකොට මේ ඔබේ ගුණුව සංස්කරණය සිද්ධ වෙනවා ව්‍යාකරණය තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා යන ක්‍රමේ නිර්වද්‍යය හොඳට යනවා කියලා කියනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේවරුේ පරයන්ක භාවනාවේදී මා දැන් මෙතන කියා ඉඳගෙන විනාඩි 5ක් 10ක් අතර කාලයේදී මගේ පිටේ පැත්තක ඉවසන්න බැරි වේදනාවක් ආවා ඊට පසු වේදනාවට හිත යොමා වේදනාව මෙනෙහි කළා. වේදනාව දෙගුණ තෙගුණ වී පිට පුරා පැතිර ගියා. පරයන්කේ නැගිටින්න තරම් වේදනාව ආවත් මාය ඉඳගෙන වේදනාවට සමා වෙන්න මාය පිළිගෙන වේදනාවට සිත යොමු කර සිටින විට ක්‍රමයෙන් වේදනාව අඩු වී දැවිලි ගතියක් ආවා. ඒ ඒ ස්වභාවය ඒ ස්වභාවයම යන්ත්‍රයක් මෙන් ගැහෙන්නට පටන් ගත්තා. මේ නවත්තා ගන්න බැරි වේය කියා බයකුත් හිතුණා. ඊට පසු බෙල්ලෙන් ඉහළ කයේ නොයෙකුත් වේදනාවන් ආවා. ඒවා විඳගෙන භාවනා අරමුණ අරමුණට සිත යොමු කරමින් සිටින විට බාහිර සිතුවිලි මන්දගාමීව ආවා. මේ කාලය පැයයි විනාඩි 15ක් පමණ වුණා. මා පරයන්කේම හිඳගෙන ඇති වූ සිද්ධි නැවත මතක් කළා. පරයන්කෙන් නැගිට පසු සතුටක් ඇති වුණා. මේ භාවනාවේ දියුණුවක්ද කියා පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. මේක නැවත නැවත ගන්න පුළුවන් නම් දියුණුවක්. එක සැරයක් වුණාට ඒකේ ලොකු යම්මක් ගැට ගන්න අමාරුයි. මේක නැවත නැවත එනවනම් Tamandම තේරෙයි. එන්න මේ මේ දේ කරන්න ඕනේ මේ දේ මේ කරපුවා නැවත නැවත මේක එනවා කියලා ඒ මේ කැලේ ලස්සන සතෙක් හිටිය දැක්කට බෑ ওই පියසිකට කොහොම හරි උ එක්කෝ දැපෙන දමා ගන්න ඕනේ ඊට පස්සේ තමයි අයිතිවාසිකම තියෙන්නේ මේක ඉන්නේ කැලේ ඉන්න සතෙක් දැක්කා වගේ නැවත නැවත දකින්න විදිහට කටයුතු කරන්න එතකොට ප්‍රශ්නයක් අහන්න වෙන්නේ ඒක දියුණුවක් බව මේ කරන ප්‍රයත්නය තුළින්ම සාර්ථකත්වය තුළින්ම පේනවා එක සැරයක් වුණාට අමාරුයි හරියටම කියන්න ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකකට තියෙනවා පළවෙනි කොටස දේශසිතක් ආපසු ඒ සිත කෙරෙහි ප්‍රතික්‍රියා සිදු වූ පසුව තමයි අපට එහි නරක වැටහි යන්නේ. මේ අකුසලයට යන්නේ දැයි පහදා දෙන මේ නිල්ලා සිටිමි. විචක්‍රමණේ වෙලා නැත්තාකල් අපාගාමී අකුසල හෝ කර්මපත වෙන්නේ නැහැ. නමුත් කර්ම රචිත වෙනවා. නමුත් අර සම්පූර්ණ කතාවම සම්පූර්ණ චිත්‍රම ඉවරෙච්ච නැති නිසා අකුසලයේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් අඩු ඉච්ච නමුත් අකුසලයක් සිද්ධ වෙනවා. දෙවෙනි කොටස පරයන්ක භාවනාවේදී කීපවා කීපවරක් කෙලෙස් නැති වූ සිත පැවැත්වු වෙමි. අද දින පරයන්ක භාවනාවේදී කෙලෙස් නැති සිත බොහෝ වේලාවක් පැවතුනි. ඉන්පසු නැවත නැවත තද බල වේදනාවක් පැවති දුක් වේදනාවක් ලැබුණි. ඉන්පසු නැවත සැප වේදනාව ලබා නැවත කෙලෙස් නැති සිතක් ඇති වූ බව පැහැදිලි විය. මෙය අපට පවත්වන්න බැරිකම වැටහුණි. මෙය භාවනාවේදී ලැබූ අවබෝධයයි. මේ අවබෝධය දිනදා අවබෝධ කළ යුතුයයි වැටහුණි. මේ ගැන පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් තරණය. ප්‍රකාශයක් විතරයි ඒක එච්චර පැහැදිලි කරන දෙයක් නෑ. ඒ කෙලෙස් නැති හිත කියන එක භාවනාවෙන් ලැබුව එකක් නෙවෙයි. ඒක කොයි වෙලාවෙත් තියෙනවා දන්නේ නැතිකමයි වෙලා තියෙන්නේ. දැන් කෙලස් තියෙන හිත නම් කරලා අඳුනගත්තට පස්සේ ඒක අනික් වෙලාවල් කෙලස් නැති හිත කියලා දැනගත්තාම තේරෙනවා මෙතෙක් දෙක කලවම් වෙලා තිබුණ නිසා ආස්වාදයක් නැහැ. සාක්ෂාත් කරණයක් නැහැ. දැන් එමෙහිට මිට දෙක වෙන් කරනවා. පරිච්ඡේද ඥානය කියන්නේ ඕකට වෙන් කරාට පස්සේ කෙලස් හිත කෙලස් හිත වශයෙන් දැන ගැනීමත් පිනක්. නික්ලේශිත නික්ලේශ වශයෙන් දැන ගැනීම පිනක් වශයෙන් වගේම තමන්ට ක්ෂණ සම්පත්‍ය තියෙන බව දැනුවා. ඉතින් ඒ නිසා මේ දෙක එදිනදා ජීවිතේ තමයි ගොඩක් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉගෙන ගන්න පරියන්ක. ඉගෙනගෙන ඒක යොදන්න ඕනේ. මේක කෙලේශයක් කෙලේශයක් වශයෙන් දැනගන්න. නයින් කරන්න හදන්න යන්න එපා. කෙලේශයක් වශයෙන් දැනගන්න. එතකොටම ඒ විදිහටම දැනගන්න පුළුවන් දැන් කෙලස් නැහැ කියලා. ඒක භාවනාවෙන් හම්බෙන්නේ ගන්න මේ භාවනා කරන වෙන් කළ හම්බෙන එක විතරයි. පරිච්ඡේද ඥාන විතරයි. එතකොට තියෙනවා මේ කවුරුත් දීපේ ගන්න මේ තිබිච් එකක් වැදගත් දේ වැදගත් දේ විදිහට හඳුනා ගැනීම පමණයි කරලා තියෙන්නේ. නිසා තමන්ගේ අතිරේකයක් තමන්ට හම්බෙන්නේ නැහැ, තිබුණ දෙයක් නැති වෙන්නේ නැහැ. මේ මේ වශයෙන් දෙක වෙන්කොල්ල හඳුනා ගන්න එක විතරයි කරන්නේ. ඒක තමයි භාවනාවේදී විශේෂම විපස්සනා භාවනාදී උගන්වන්නේ මේ තමන් ළඟම තියෙන ಗುಣ ටික ಗುಣ වශයෙන් හඳුනාගත්තට පස්සේ මිනිහෙක් නරක කරන්නේ නැහැ. අකුසල් කරන්න යන්නේ නැහැ. ඒ ಗುಣ ಗುಣ වශයෙන් හඳුනන්නේ නැති නිසා තමයි අපේ හිත බාල්දු වැඩ කරන්නේ. නොතරම් වැඩ කරන නිසා ගුණවන්ත හිත, නික්ලේශී හිත, විතරාගී හිත පෙන්නලා දීම කෙනෙකුට ධෛර්ය උපදවන දෙයක්. මේක එහා එකට විග්‍රහ අවශ්‍ය කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට සති නිමිත්ත වටා උල් උල් ආකාරයට එහි වටා රවුමට ආවා. ශරීරයේ පුරාම හිත තියෙන තියෙන තැන්වල එන්න පටන් ගත්තා. මෙහෙම පේන එක නිරවුල්ද? පෙරුවන් තරණ. පැහැදිලි නෑ මේ මොකද්ද සති නිමිත්ත කියලා කිව්වට මොකද්ද කියලා කියලත් නැහැ. මේ පේන එක Tamanට කරදරයක්ද නැද්ද කියන එකත් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න කරුගෙන් මේ සති නිමිත්ත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ වගේම මේ උඩුඩු වශයෙන් පේන එක Tamanට හිරියරයක්ද ලාභයක්ද කියන එක කතා කරොත් ඒ අනුව නම් විග්‍රහ කරන්න පුළුවන් ඉස්සරහට නැත්නම් තොරතුරු මයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ අංක 1 භාවනාව ආරම්භ වූ දිනේ පටන් සක්මන් භාවනාවේ යෙදුනි. එන්ජින් එකක් ස්ටාර්ට් කර තැබුව විට ඇති වූ తত্ত্বය මුළු ශරීරයේම ඒ එන්ජින් ම ස්ටාර්ට් කරා වගේ දැනි රූපයේ තද රළු ශබ්ද ගලා යෑම මෙනෙහි කරන විට ඒ ඇති වූ తত্ত্বය සිහියේ සිහියෙන් සිට ඇති වූ తত্ত্বය මා මීට කලින් ලියා දැක්වූ විට එයට ප්‍රයෝජනවත් නිසි පිළිතුරක් ලබා සිටි මට 16 වෙනි දින සක්මණේදී පාදයේ අර එන්ජිම වගේ සෙලවීම නොදැනුණාට තද රළු බර ගති දැනුනි. මා සක්මණේදී මුලින් සිටුවේ වම දකුණ වශයෙන්ි. එකපාරටම සිතට තද ගතිය දැනුනි. සිහිය පීඩවාගෙන සිටි නිසා තද ගතියේ වේදනා සංඥා සංස්කාර විඥාන පහව නිරුද්ධ වෙලා මට සිතට වැටහුනේ ක්ෂණයෙන් විඥානයත් රූපයත් අතුරුදාන් වී ඇති බව වැටහුණි. මේ දැක්කේ ප්‍රඥාවටයි. වම් මත උඩින් දකුණු අත ඉඩසක් අයිරින් තැබූ විට ඉඩස පේන්න වගේ ඉඩස පේන්න වගේ තැනකි. සවස දේශනා සවස දේශනයේදී තවදුරටත් භාවනා භාවනාවට අවශ්‍ය උපදේශද වටහා ගතමි. මා මේ සඳහන් කළේ මට වැටහෙන අයුරිනි. අංක 2 17 උදේ සක්මන් භාවනාවේදී සිහිය පිහිට පිහිටා සක්මන් කරන විට ඌනේ තුච්චුක් ගාන ආඬ ඇසුණා විතරයි මට ද්වේෂය මතුණා. එවිට මම සිතට වැටහුණේ හොඳින් රතු මස් හැදී හොඳ වූ මට්ටමේ තුවාලයකට සර්ජිකල් ස්ප්‍රේ දැම්මා වගේ දැවිල්ලක් දැනුනි. එය මතු එය වස්තු රූපයෙන් දැනුනි. මට ටිකකින් මතක් වුණා මේ මනසට නේද දැනුනේ කියලා. ඊයේ දේශනාවේදී ලැබුණු උපදේශ අනුව මේ දේශයන් මතු වුණ බව දැනගත්තා. අනුසය වශයෙන් දේශයේ ඇති බව තවදුරටත් වැටහි ගියා. නිති අයුරින් සිහිය පවත්වා ගැනීමේ ඉදිරියට යා හැකි බවද වැටහුණි. සිහියෙන් සිටියොත් එන එන සොර සතුරන් අයින් කරන්නේ මේ ආකාරයෙන් නේද කියා දැනුණා. මෙතන නීවරණ ධර්මයකට හසු වූ බවද තව දුරටත් පැහැදිලි විය. මේ ද්වේෂය නිසා වස්තු රූපයට තදින් දැනුණ බව මනසට වැටුණා. අර දවන ස්වභාවය නිසා රුධිරය රත් තුන බව දැනුණු කීවත් මෙහිදී ඇති වී ගිය රුධිරයට වූ විපර්යාසය පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බව වැටහුණි. ස්වාමිනාස මේන් එහාට විස්තර කළ නොහැක. උපදේශ අවශ්‍යයි ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු වන සේක්වා. ත්වන් සරණයි. අතරම මෙතෙන් එනකොට මූල කර්මස්ථානයේ තිබුණත් නැත්නම් රූප වශයෙන් අනුගානේ ද්වේෂයක් එනකොට සත්‍යයෙන් බලන්න පුළුවන් බව තේරෙනවා. ඒ වගේම ඒ ද්වේෂය බලන්න පමා වුණොත් වැඩියෙන් කරදර කරනවා. අප්‍රමාද වුණොත් අඩුවෙන් කරදර කරනවා. ඒ නිසා අද්ද දැක්කේ ටිකක් පමා වෙලා වෙන්න පුළුවන්. නමුත් මේ අත්දැකීම අරගෙන ඒක හොඳ දෙයක්, ජයග්‍රහයි, ජයග්‍රහණයක් කියලා හෙට බැලුවොත් හෙට ඔච්චරම පොද්දල් වෙන්න ඉස්සර වෙලා ඔච්චරම ප්‍රමාණයට අල්ලන්න පුළුවන්. ඒක ටික ටික ටික ටික ටික මුලට මුලට මුලට මුලට එන්න පටන් ගත්තාම ගහක් වෙලා කපනවට වැඩිය නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවයි කඩලා දාන ක්‍රියාවලිය ඕනම කෙලෙසයකට ඕනම අබ්බැහියකට ඕනම චරිත ලක්ෂණයකට ඕනම රුචර්ජකමකට දාන්න පුළුවන්. ඒ නිසා අමාරුවෙන් හරි ගොරෝසු වෙලාවේ හරි අල්ලගෙන ඒක හොඳ දෙයක් වශයෙන් ශික්ෂාවක් බව දැනගෙන අනිත් දවසේ මෙච්චරම කුරුවල් වෙන්න ඉස්සර වෙලා මෙච්චරම ඔද්දල් වෙන්න ඉස්සලා අල්ල ගන්න ඕනේ කියන අදහසෙන් කටයුතු කරන එක තමයි මේකට දෙන්නේ තියෙන උපදේශය. දැන් තේරුම් අරන් තියෙන එක හොඳටම හොඳයි. නමුත් නැවත නැවත කිරීමෙන් ඒ කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් අක්ෂරව ගත්ත එක සාතික කරනවා දෙක මෙච්චර කලින් මේක වෙන්නත් කලින් අල්ලා ගන්න පුළුවන් හැකියාව ඉබේම තේරෙන පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලය ලබා ගන්නේ භාවනා කිරීමෙන් බව අසා තිබේ. එවෙන්ම සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡාව නැති කළ ගත යුතු බව දනිමි. ගැඹුරු භාවනාවක යෙදී සිටියේදී ඒවා නැති කරගන්නේ කෙසේදයි පහදා දෙන්න. මෙය නොදන්න නිසාම අසන ප්‍රශ්නයකි. ඒක නම් දන්න නොදන්න නිසා තමයි අහන්නේ කියලා. නමුත් මම දැන් මෙතෙන්ට යන්න මම දැන් මෙතෙන් තන දක්කාය දිට්ඨියක් නැහැ විචිකිච්ඡාවක් නැහැ සීලබ්බත පරාමාසයක් නැහැ ඕක බැරි නම් ගැඹුරට යන්න බෑ. ඒ නිසා මේ මම දැන් මෙතන ඉන්නේ එකම චිත්තක්ෂණයකවත් ඔය කෙලෙස් එකක්වත් නැහැ. ඒක දිගට පවත්වන එකයි ගැඹුර කියන්නේ. ඒ නිසා දන්නේ නැති බව තේරෙනවා. මොකද මේ මම දැන් මෙතන කියන එකට සලකන්න කැමති නැහැ. ඊටදී ගැඹුරු සමීකරණ ඉල්ලනවා. දොස්තර කෙනෙක් ගාඩ ගියාම බොහොම ගණන් වැඩි බෙහෙත් දෙනවනම් හරි ෂෝක් දොස්තර. බර බෙහෙත් දෙනවනම් හරි ෂෝක්. එහෙම නැත්නම් දොස්තරත් බැලලා බෙහෙත් ටිකක් ඉස්කොල ගන්න. ඒ නිසා ඔය ඔක්කොම තියනවා කියලා මතක තියානින්න මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ එහෙම නැත්නම් සති මාත්‍රාවේ ඉතින් ඒක ගරු කරන්නේ නැතුව මේ සෝවාන් වෙලා වෙන්න භාවනා කරන්න ඕනේ ඒකට සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැති වෙනවා ඒ වුණාට මට තේරෙන්නේ නැති ඉඳයි අහන්නේ කියලා මේ පලිප්පු කතා ආලවට්ටා මොකක්වත් ඕනේ පොඩ්ඩක් විශ්වාස කරන්න අදාහ ගන්න මම දැන් මෙතන කියන චිත්තක් නෙමෙයි සක්කාය දිට්ඨියක් නැහැ විචිකිච්ඡාවක් නැහැ සීලපත පරාමාසයක් නැහැ ඒක දිගට පැවැත්වුව සෝවාන් ඒක නැතුව මේ ගැඹුරු එක මට හම්බුන්නේ මට හම්බුනේ මේ බාලයක කියලා හිතාගත්තොත් කියන්න හම්බෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්කෙන් හෝ සක්මණෙන් තොර අවස්ථාවලදීද ශරීරය තුල නොයෙක් පෙරලි සිදුවන අයුරු නිතර දැනෙනවා. එවැනි අවස්ථාවල ආයාසයෙන් තොරවම ආනාපාන අරමුණ මතුවෙනවා. එවන් අවස්ථා මොන ආකාරයෙන් තේරුම් ගත යුතුද? එසේම ආනාපාන අරමුණේදී ශරීරය තුල දැනෙන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය තරම් ඇතුළේ තියෙන කම්හලක ස්වභාවය කියලා දිගටම පවතීද? ඒ ස්වභාවයේ ඉස්මායා යුත්තේ කෙසේද? එසේ එසේ යා හැකිද? මම මෙතන ඉන්නවා යන අරමුණ මා මොනින්ම පටන් ගන්නේ හිත සිට යටිපතුල දක්වා ඇති සියලුම කොටස් මෙනෙහි කිරීමෙනි. එසේ කිරීමෙන් හිත ඒ තුල කිඳා බසින ස්වરૂපයක් තිබෙනවා. එය නිවැරදිදයි කියා මා එය නිවැරදි යයි කියා මා විශ්වාස කරනවා. එහි යම් කිසි වැරද්දක් හෝ වැඩි වැඩක් හෝ කියා සිතෙනවා නම් කරුණාවෙන් පාදා දෙනු මැන. වරහන් ඇතුළේ දිනව කලක සිට මා හුරු වී සිටියේ තිරුර දෙස ඒ ආකාරයෙන් බලා භාවනාව පටන් ගැනීමටයි. මේ භාවනා සතිವಾರයට පෙර මා ලද අත්දැකීමක් තිබෙනවා. එනම් ආනාපාන අරමුණේදී වරහන් ඇතුළේ දිනව සිත එකඟ වී තිබියදී කියලා දෙනතින් ඉමේටම කඳුළු ගලා ඇලෙන්නට පටන් ගන්නවා. එසේ වන්නේ කුමක් නිසාදයි නොතේරේ. කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පස්සේ කියන අපි අත්දැකීම පැත්තක දාලා මුල් ටික අරගත්තොත් මේ ඉරියව්ව කියන එක මේ අපේ හිතින් දාගත්ත දෙයක් වර්තමාන චිත්තක්ෂණයට ඉරියව්වක් නැහැ. වර්තමාන චිත්තක්ෂණය ඉඳගෙන හිටියත් වර්තමානයි තමයි. ඊටගෙන හිටියත් වර්තමානයි තමයි. එදින්දා වැඩ කිරුවත් වර්තමාන තමයි. බුදියා හිතත් වර්තමාන තමයි. එනිසා යම් කිසි කෙනෙක් මම දැන් මෙතන කියන තැනට තිබ්බනම් ඒක බොහොම ඉක්මනට ඉරියව්ව ඉක්මවලා යනවා. ඊට පස්සේ ආයෙ ඉරියව්වට දාගන්න හදන්න යන්න එපා. ඊට පස්සේ තියෙන්නේ චන මාත්‍රය එළඹ සිටි සීය හැම ඉරියව්වෙම හැම වෙලාවෙම පවත්තන්න. ඒකෝට දෙකේ වෙනසක් නැති මට්ටමට යනකම් ගිය දවසේ එදින්දා වැඩද බුද්ධිය සක්මන් කරනවද පරියන්ගෙද කියලා වෙනසක් නැහැ. ඒ මට්ටමට යණ්ඩයි මේ හදන්නේ ඒකට හිත දෙන්න. ඒකට දුන්නාට පස්සේ කොයි ඉරියව්වේ කොච්චර වැඩ කරගෙන හිටියත් සති මාත්‍රාවට කිසිම බාධාවක් නැහැ. මේ දෙවෙනි එකේ තියෙන විදිහට පරියන්කේ එකලස්සලා ඉන්නකොට වගේ කඳුළු වැක්කෙනා වගේ දේවල් මහා ලොකට ගණන් ගත්තොත් ඉස්සරහට යන්න බෑ. ඒ වගේ ලක්ෂ වාරයක් වෙන්න ඕන. තාඩිය දාන්න ඕනේ, කඳුළු ගලන්න ඕනේ, කබ ගලන්න ඕනේ, කං කහන්න ඕනේ. මේ වෙච්චි මේ එකක් වෙලා වගේ නෙවෙයි ලක්ෂ වාරයක් වෙලා ඒ එකකටවත් සැලෙන්නේ නැතුව දිගටම Taman ගත්ත අරමුණේ ගත්ත සත්‍යය පවත්වන්න යන්න පුළුවන් නම් ඒකට අපි කියනවා දැරීමේ ශක්තිය උපේක්ෂාව එහෙම නැත්නම් තපස කියලා ඒ නිසා මේවා විස්තර කරන්න යනවයි කියලා කියන්නේ මේක ලොකු දෙයක් කරගන්නවා මේවා අමාරුසයිගේ පුංචි කරන කන්නාඩියට දාලා බලන්න ඕවා ලොක් කරන්න ගත්තොත් ඉතින් එතන එතන මඩ වලේ වගේ තමයි පුළුවන් තරම් පුංචි කරලා ගිනි පෙට්ටියක දාගන්න ගිනි පෙට්ටිය නැත්තම් මම ඉංග්‍රීසියෙන් මන් දෙන්නම් පරණ ගිනි පෙට්ටිය. ඕව ගැන වැඩි කතා කරන්න යන්න බෑ. ලිඛිත ප්‍රශ්නේ පමණයි සාරණා. ඔව් අපි පැයකට ආසන්න කාලයක් අරගෙන තියෙනවා. ඉතින් මේට අමතරව තව තියෙනවා නම් අපිට මතු කරන්න සභාවට මතු කරන්න එහෙම නැත්නම් අපි ඉදිරි කාලේ සක්මණ සදා ගත කරනවා තුනට පරියංග භාවනාවකට එකතු වෙන්න බලාපොරොත්තු නැහැ. එහෙම වෙන ප්‍රශ්න නැහැ කියන අදහසෙන් අපි මෙතෙන් නැත කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.